ධර්මානුශාසනාව අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනි අරිය ධම්ම ස්වාමීන් වහන්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස යථාපි චන්தோ විමලෝ ගච්ඡං ආකාශ ධාතුයා සම්මේකාර ගනේ ලෝකේ ආභාය අතිරෝචති තතේව සීල සම්පන්නෝ සද්ධෝ පුරිස පුංගලෝ මච්චරින් අධි සම්මේ මච්චරිනෝ ලෝකේ චාගේන අතිරෝචති යථාපි මේ ගෝතනයන් විජ්ජුමාලී සතක්කුකු තලං ඉන්නං චතුරේති අභිවත්තං වසුන්දරං එවං දස්සන සම්පන්නෝ සම්මා සම්බුද්ධ ශාවකෝ මච්චරින් අධිගන්හාති පංචත්තානේහි පණ්ඩිතු ආයුනායස සාචේව වන්නේන ච සුඛේන චේ සෙවේ භෝග පරිම්බුල්ලෝ පෙච්ච සංගේච මුදතිති ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් අරිහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් සවැත් නුවර දෙවුරන් මෙහෙරදී කොසල් රජුරුවන්ගේ දියණියක් වන සුමනා රාජකුමාරිකාවගේ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් වදාළ සුමනා සූත්‍රයේ ගාථා පහක් මේ කියවුණා. ඒක දීඝ දේශනාවක් ඒ සාරාංශය මෙහිමයි. සුමනා රාජකුමාරිකාව වයස 7 දී සෝවන් වුණා. සුමනා රාජකුමාරිකාව සෝවන් වුණේ ජේතවන මහා විහාර පූජා උත්සවයේදී. එතුමිය සෝවාන් වෙලා තරුණ වියේටපත් වෙලා ඉන්න කාලයේදී ඒ ගෙදර දරු දෙන්නෙක් එක දවසේ උපන්නා. එක දරුවෙක් රාජ කුමාරයෙක්. එක දරුවෙක් දාසී පුත්‍රයෙක්. මේ දෙන්න එක දවසේ උපන්න නිසා නාවල පොවල එකම කාමරයක සැතැප්පෙව්වා. රාජ කුමාරයා බොහෝම ලස්සන ශ්‍රී යහනක සැතැප්පෙව්වා. දාසී පුත්‍රයා යම කාමරේ පැදුරු මාල්ලක සැතැප් කෙරුවා. මේ දෙන්නට ජාති ස්මරණ ඥානෙ පහළ වුණා. මේ දෙන්න పూర్ව බුද්ධ ශාසනයේ මහමදම් පුරා දෙව්ලොව ඉඳලා ආපු දෙන්නේ. මේ දෙන්නගෙන් රාජකුමාරයා ඇහැරලා බැලුවාම තමන් ඉන්නේ ශ්‍රී යහන පෙනිලා. පෙර ආත්මයේ පෙනිලා එකට සිල් දැක්ක මිත්‍රයා කොහොද කියලා බැලුවා. බැලුවා මේ පැදුරු මාල්ලක නිදනවා. ඒ වෙලාවේදී කතා කළා කතා කරන්න තරම් නුවණ තිබුණා. රාජකුමාරයා කතා කළා මිත්‍රයේ ඔබට මං එදා කිව්වා නේද සීලය රැකලමදි දානෙත් දෙන්න කියලා. ඔබ මගේ ආවාදේ නොපිළගත් නිසාද මං ඉන්නේ කාමරේ පැදුරු මාල්ලක නිදන්නේක් වුණා නේද කිව්වා. ඒ බෙම නිදානිනේ දාසී පුත්‍රයාත් ඒ වගේම කතා කරන්න තරම් නුවණැති පෙර ආත්මයේ පෙමිච්ච දරුවෙක්. ඒ දරුවා කිව්වා රාජකුමාරයේ මාන්න ඇති කරගන්න එපා. මගේ ශරීරයේ තියෙන්නේ ධාතු මාත්‍රය. තමුන්නාසගේ ශරීරයේ තියෙන්නේ ධාතු මාත්‍රයක්. මෙතන උස්පහක් දෙයක් නෑ කිව්වා. ඔය කතාව ඇහුනේ සුමනා රාජකුමාරිකාවටයි. සුමනා රාජකුමාරිකාව එදා හැන්දෑවේ තමන්ගේ මිතුරියන් 500ක් එක්ක යානාවල් වලින් ගියා ජේතවනාරාමයේ මේ ගැන තොරතුරු විස්තර දැනගන්න. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට වැඳල එකත් පසක ගෞරවයෙන් වාඩි වෙලා අසා සිටියා ප්‍රශ්නයක්. ස්වාමීනි යම් බුදු සසුනකදී භික්ෂුන් වහන්සේ දෙනමක් සද්ධාවෙන් සමාන, සීලයෙන් සමාන, ප්‍රඥාවෙන් සමාන සිය දකින්නවා. මානදම් කරනවා. ඒ එකනම තමන් පින්නපාතේ ලබාගෙන සාරාණීයවත් හැටියට දම්පින්කම් කරනවා. අනිත් නම තමන්ට යැපෙන පමණක් පින්නපාතේ ලබාගෙන මහානදම් කරනවා. මේ දෙන්න ඒ ජීවිතයෙන් චුත වේ දෙව්ලොව උපන්නොත් වෙනසක් තියනවාද? බුදුරජාන් වහන්සේ වදාළ වෙනසක් තියෙනවා. සීලේ පිහිටා ඉඳගෙන දානේ දුන්න භික්ෂූන් වහන්සේ දෙව්ලොවට ගියාම දිව්‍යමය ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් ඓශ්වර්යයෙන් මහේසාක්‍ය වෙනවා. දැන් නොදුන්න භික්ෂූන් වහන්සේ දිව්‍ය ලෝකයේදී දිව්‍යමය ආයු වර්ණ සැප බල ඓශ්වර්යයෙන් අල්පේසාක්‍ය වෙනවා. ඊළඟට ප්‍රශ්නයක් හොඳයි ස්වාමී මේ දෙන්න නැවත මනුලෝකන්නොත් වෙනසක් තියනවාද? තියෙනවා සුමනාවිනි. පෙර જાතියේ සිල් රැකමින් දන් දුන්න භික්ෂුව දේවා දේවත්වයෙන් ඇවිල්ලා මනුලෝ පහළ වුණාම මිනිස්ය ආයු වර්ණ සැප බල ඓශ්වර්යයෙන් මහේසාක්‍ය වෙනවා. දන් නොදුන්නට නැත්තා ඒ සියල්ලෙන් අල්පේසාක්‍ය වෙනවා. හොඳයි ස්වාමීන් මේ දෙන්න මහාන වුණොත් මානදම් පිරීමේද වෙනසක් තියනවාද? තියනවා සුමනාවෙනි. දන් දුන්න භික්ෂූන් වහන්සේ නැවත මහාන දම් පුරන කොට වැඩි වැඩියෙන් ආරාධනා ඇතුව ප්‍රණීතව සිව්පසේ ලැබෙනවා. දන් නොදුන්න භික්ෂුව නැවත පැවිදි වුණාම බොහොම දුකසේ සිව්පසේ ලබා ගත යුතු වෙනවා. හොඳයි ස්වාමීනි දෙන්න හොඳින් සීල් රැකලා හොඳින් භාවනා වඩලා කෙලෙස් නැසාරහත් වෙනවා. තාත්ුණා වෙනසක් තියනවාද? නැත සුමනාරෙනි රහත් වීමේදී ලැබෙන රහත් සැපේක හා සමානයි. යදිදම් විමුක්තිය විමුක්තා. සසරින් අත මිදීමේ සුවය එක හා සමානයි. සාදු සාදු ස්වාමීනි එසේ වේනම් දෙවියන්ටත් පිනම උපකාරයි. මනුෂ්‍යයන්ටත් පිනම උපකාරයි. පැවිද්දන්ටත් පිනම උපකාරයි. එනිසා සෑම දෙනා විසින් දන් දීම කළ යුතුය, පින් දහම් කළ යුතුය නේද ස්වාමීනි කියලා අසා සිටියා. ඒක බුදුරජාන් වහන්සේ අනුමත කළා. එසේ සුමනාවෙනි දෙවියන්ට දෙව් සැප පිණිස පින පිහිට වේනවා. මිනිස්යන්වත් මිනිස් සැප පිණිස පින පිහිට වේනවා. මිනිස්යන් දෙ පරිද්දන්ටත් සුවසේ මහානදම් පුරන්න පින උපකාර වේනවා. එනිසා හැමදෙනාම දන් දීම කළ යුතුයි පින් දාම් කළ යුතුයි කියලා අනුමත කරමින් මේ සුමනා සූත්‍රයේ ගාථා පහ දේශනා කළා. යථාපි ඡන්தோ විමලෝ ගච්ඡං ආකාශ ධාතුය සම්මේ තාරගණේ ලෝකේ ආභායති රෝචති පසලස්වා කොහෝදාසේ උදාවන පුන්සන මඩලේ කෝටි ප්‍රකෝටි ගණන් තියෙන තාරකා සමූහයාගේ ආලෝකේ අභිභවාගෙන ගගන තලයේ චන්ද්‍රා ලෝකයෙන් බබළුවනවා තතේම සීල සම්පන්නෝ සද්දෝ පුරුෂ පුද්ගලෝ මච්චරින් සබ්බේ මච්චරිනෝ ලෝකේ ඡාගේන අතිරෝචති. ඒ වගේම සීලවන්ත වූ සද්ධා සම්පන්න වූ පරිත්‍යාග සීලී වූ දානපතියා දන් නොදෙන ජනතාව අතුරින් තමන් ත්‍යාග ගුණයෙන් බබලීමටපත් වෙනවා. යථාපි මේඝෝ තනයන් විජ්ජුමාලී සතක්කුකු කලන් නින්නංච පූරේති අභිවත්තං වසුන්දරං මහා මේඝ වර්ෂාවක් අකුණු පුපුරමින් ගිදුලි කොටමින් පොළොව තලයේ සෑම තැනම ජලය පුරවමින් වහිනවා. තතේ ඒවන් දස්සන සම්පන්නෝ සම්මා සම්බුද්ධ ශාවකෝ මච්චරින් අධිගන්නාකේ පංචට්ඨානී පඬිතු. ඒ වගේම බුද්ධ ශාසනයේ තෙරුවන් සරණ ගියේ ශ්‍රද්ධාව, සීලය, ශ්‍රුතය, ත්‍යාගය, ඥානේ ගුණේ පුරන බෞද්ධයා මසුරු මලින් ගැවසීගත් ජනතාව අභිභවාගෙන කරුණු පහකින් ඥාග්‍රහණය ලබනවා. ආයුනා යසසා චේව වන්නේන ච සුඛේන ච සවේ භෝග පරිබ්බූලෝ පෙච්ච සංගේච මොදති ආයුනා උපනුපන්තනේ සුගති ලෝකෝල ආයුසේම් දබලිනවා යතසා යස පිරවර සම්පත්තියෙන් වැඩි දියුණු වෙනවා. වන්නේන ශරීර වර්ණයෙන් හා ගුණ වර්ණයෙන් වැඩි දියුණු වෙනවා. සුකේනච කායක සෝයෙන් ධන සම්පත් සෝයෙන් සපවත් වෙනවා. භෝග පරිබූලෝ ධන දානි භෝග සම්පත් අධිකතරව ලබනවා. පෙච්ච සංගේච මොදති නිවන් දකින තුරු සුගති ලෝකවල උපදීනවා. මේ දේශනේ පවත්වන්නේ යෙදුනේ මේ සුමනා රාජකුමාරිකා වගේ ආරාධනෙ. අර රාජකුමාරයයි දාසී පුත්‍රයයි දෙන්න ජනතේන වාසයේදී බුදු සසුනේ පැවිදි වුණා. පැවිදිලා සීල කළා භාවනා වඩලා සෞඛලෙස් නසාරහත් වුණා. මේ සුමනා රාජකුමාරිකා මෙච්චර බුද්ධිමත් වාස හතේදී සෝවාන් වෙන්න තරම් නැනවත් උනේ මක් නිසාද? කල්ප 91කට ඉස්සර එතුමිය මහා පිංකම් කරපු උත්තමාවක්. කල්ප 91කට ඉස්සර එතුමිය සිටු කුමාරිකාවක්. ඒ සිටු කුමාරිකාව තරුණ වයසට එනකොට පියා නැති වුණා. ගෙදර එකම දරුවා ඉච්චරයි. අම්මා ඉතුරු වුණා. ඔය අතරේ ඊපස්සේ බුදුරජාන් වහන්සේ බුදු වුණා. ඊපස්සේ බුදුරජාන් වහන්සේගේ පියාණන් වහන්සේ බන්දුම රජු කාටවත් ඉදෙන්න සුභාන සෑමදාම බුදුපාම 68 ලක්ෂයක් දන් සංඝයාට දන් දෙනවා. කිසි කෙනෙකුට දන් දෙන්නේ දෙතියන්නේ නැහැ. ඊටසේ නගරවැසියෝ බොහෝම යාඥා කළා යාඥා කරලා මාරුවෙන් මාරුවට නගරවැසියන්ට දන් දෙන්න අවසර ගත්තා. ඉතින් මේ පළමුවෙන්ම නගරවැසියන්ට දානේ හිමි වුණේ යම් දවසක දෙදා අර සුමනා කුමාරිකාවගේ මව අඳන්න ගත්තා. එදත් මෙතුමියගේ නම සුමනා. එතුමිය ඇව අයියා මේ අඬන්නේ. අනේ දරුවෝ ඔබේ පියා අද ජීවත් වෙ හිටියා නම් හෙට නගරවැසියන් කරන මේ මහා පින්කමේ පළමුවෙනි දන් හැන්ද බෙදන්න නිල වශයෙන් වාසනාව ලැබෙන්නේ අපේ ඒ පියාණන්ටයි. ඔබේ පියාණන්ටයි. ඒ වාසනාව දාපට නැති නිසා මට දුකයි. නෑ අම්මේ මං ඒක කරන්න. අම්මා අඬන්න එපා. කියලා මේ නැනවත් සිටු කුමාරිකාව මාතුමිය සනසලා කිව්වා මම හෙට උදේ කොහොම නමුත් පළවෙනි දානි පිරිනමනවා බලමු. කියලා තමන්ගේ මිතුරියන් ඉන්නවා ගොඩක්. ඒ ඇත්ත එක ගෙවත්තේ තියෙන විශාල වශයෙන් වවලා සමම් පිච්ච. සමම් පිච්ච කැකුළු නෙළුවා. එලා මල් ගැතුවා. අම්මත් එක්ක එකතු වෙලා තුන් අවුරුදු පැරණි සෝඳ රත්හල් හාලින් ප්‍රණීත කිරිබතක් හැදුවා උදේ පාන්දර. පාන්දර හදලා රිදී වාසනයක වහලා තව රිදී පේනකින් වහලා අර සමම්පෙච්ච මල් වඩමින් එතුවා. ඒ එකුවෙන් මේක මල් ඔටුන්නක් වගේ පේන්නේ. ඉතින් මේක උදේ පාන්දර මේක හැදුවේ බුදුගුණ හිතින් කියව කේවා බොහෝම සද්ධාවය. උදේ පාන්දර අම්මට වැඳලා අම්මටත් මේක අත ගස්සලා තමන්ගේ මිතුරියන් එක්ක මේක ඉසේ තියාගෙන ගියා බුද්ධ වීතියට. බුදුරජාන් වහන්සේ වඩින මාර්ගයට ගියා. ගියා බඹෙන් බඹේට මුරකාවල් කියලා කාටවත් ඒ වීථියට ඇතුල් වෙන්න දෙන්නේ නැහැ. පස්සේ මේ කුමාරිකාව කිව්වා මාමි මගේ ඉස මුදුනේ තියෙන මල් ලොටුන්නක් නේද? මල් පූජා කරන්නත් යන තහනන්ද? හා මල් පූජා කරන්න පුළුවන්. එහෙනම් මට අවසර දෙන්න මටත් මගේ මේ මිතුරියන්වත් අවසර දුන්නා. දැන් ඉතින් මේක මේ යනවා ඒ වීතියේ බුදුරජාන් වහන්සේ වඩින දිහාවට. උදෑසන බුදු පාමොක් 68 ලක්ෂයක් සංඝයා වඩිනවා මේ දැන් දානශාලාවට. අනේ මෙතුමේ පාර ආයනේ බලාන ඉන්නවා පුදුම වාසනාවන්ත දර්ශනයක්. නීල පීත ලෝහිතෝ දාත මාඤ්ඤත්ත ප්‍රභාසුර කියන බුදු රැස් හේදුව විහිදුවා ලෝතුරා බුදු පියාණන් වාස වඩිනකොට මොනතරම් ප්‍රීතියක්ද මෙතමේ ප්‍රීත ගඟලක ගිලුණා වාගේ හිත සනසුණා. කිතින් අදිෂ්ඨානයක් ආරාධනයක් කළා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ තුන් ලෝකයට පිහිට වෙන්න පහළ වූ උත්කමයන් වහන්සේ මගේ පියාණන් වහන්සේ උදෙසා මගේ මෑණියන් සනසිල්ල උදෙසා මට නිවන් සුව උදෙසා මා මේ සකස් කරගත් ප්‍රණීත දාන වස්තුව ශ්‍රී හස්තයෙන් පිළිගන්නසේකවා කල හිතින් ආරාධනා කරගෙන පාරායනේ බලා හිටියා මෙතුමියගේ ශ්‍රද්ධා මහිමේ නිසා දෙපාසේ බුදුරජාන් වහන්සේ සොතෙන්ද ඇවිල්ලා නැවතුණා. නැවතිලා අර මල් ලොටුන්නක් වගේ තිබුණු මේ භාජනය අතේ අතට ගත්තා. අත ගැහැවා. අත ගා ළඟ ඉන්නේ කැපකරු කෙනෙකුට බාර දුන්න මේක දානශාලාවට ගෙනියන්නයි කියලා. එතන මේ බුදුපාමුල වැඳලා ප්‍රාර්ථනා කළා. අනේ ස්වාමීනි මේ කුසලී මගේ පියාණන් වහන්සේට අත්දැලා එතුමාට අමා මහ නිවන් සුව සැනසෙයි පිණිස වේවා. මගේ මෑණියන් මේ පින අත්වේවා එතුමියට දීර්ඝාසහා මතු නිවන් සුව ලැබේවා. මේ පිනෙන් මට උපනුපම් භවයක් පාසා සුමනා නම ලැබේවා. උපනුපම් භවයක් පාසා මට සමම්පිච්ච මල් වැහි වහීවා. බුදු සසුනකදී අදුම ආයුෂ කාලයේදී නැනනෝනේ යුතුය චතුරාරි සත්‍ය අවබෝධයෙන් නිවන් සුව ලබනද මට මේ පින හේතු වේවා කියලා ප්‍රාර්ථනා කළා. දස්සට උනා වැඳලා බුදුපාමොක් සංගරෝණ දන්සලට වැඩියා. දාන්නේ බෙදන්නා දනකොට බෙදෙන දායකයන්ගේ බුදුරජාන් වහන්සේ විධාන කළා මේ මල් ඔටුන ලිහන්ද. ලියලා බැලුවාම සුවඳ විහිදෙන ප්‍රණීත ශීර පායාසයක්. බුද්ධ අධිෂ්ඨාන බලයෙන් මේ ශීර පායාසයේ බුද්ධ ප්‍රමුඛ 68 ලක්ෂ සංඝයාට බෙදන්න පුළුවන් වුණා. මේක නම් මම පුදුම දානය මේ ශ්‍රද්ධාව නුවණ පෙරට කොට පින්කම් කරනකොට සිදුවෙන ආශ්චර්ය දේවල්. අන්තිමේදී මේකත් ආරංචි වුණා මෙතුමියට. ඒ කාලේ මිනිස්යන්ගේ පරමාශ තිබුණ අවුරුදු 80000ක්. එච්චර කාලයක් මේ සුමනා සිටු කුමාරිකාව මෞතුමියක බොහෝ කුසල් කළා. එයින් පසු ආයු කෙලවර දෙව්ලොව උපන්නා. උපන්න දවසේ සමම් පිච්ච මල් වැහි වැස්සා. හැබැයි මේවා සුරාංගනා කතා කළ හිතෙන්වත් පුළුවන්. නමුත් මේවා පුණ්‍ය 이르දි. අදක් කවදාහරි ඕවා දකින්න ලැබෙයි අපි පින් කරගෙන යනකොට. ඒ වගේම එතොම මේ උපනුපම් භවයක් පාසා ඒ සම්පන්න ලැබුණ සුමනා නම ලැබුණා. කල්ප 91ක්. කවදාකවත් අපාට යටුනේ නැහැ. සුගති ලෝකවල ඉපදෙමින් බොහෝ කුසල් කරගෙන ඇවිල්ලා ඒ අන්තිමේ රාජකුමාරයෙක් උපන්නේ. වයස හතේදී ජේතවන විහාර පූජා උත්සවයේදී දසෝදාමින් එතුමිය දසෝවන් වුණා. අන්තිමේ හොඳ බෞද්ධ උපාසිකාවක් හැටියට රජගෙදර වාසය කෙළේ. එතුමියගේ ප්‍රශ්නයකටයි මේ දේශනේ සරුවක්යන් වහන්සේ දේශනා කළේ. ඒ සඳහන් කළ කුමාරු දරුවෝ දෙන්න කාසේ බුදුසසුනේ අවුරුදු 20000ක් මහරදම් පුරාපෝ මහ පුණ්‍යවන්ත දෙන්නේ. එයින් අර රාජකුමාරයා එවකට වතක් පිරුවා. ඒ වතට කියනවා සාරාණී වත කියලා. පින්දපාතේ වඩිනා උදේම දාන ගෙනල්ලා දානශාලාවේ සංඝයාට බෙදෙනවා. අයමත් වඩිනවා. අයමත් ගෙනල්ලා බෙදෙනවා. මේ මුදේ වරුවේම සංඝයාට දාන බෙදෙනවා. වෙලාව තිබුණොත් Taman දන් වල දෙනවා. කොහොම 12 අවුරුද්දක් මේක නොකඩවා පිරීමේදී ඒ කිසිද්ධියක් වෙනවා බලපිහිටීමක් වෙනවා. ඒ කියන්නේ උන්වහන්සේ දානශාලාවට පාත්‍රය ගණක් තියලා සූර වේලා ගන්න හරි මොන සෝදා ගන්න පිටතට වැඩියන් පස්සේ අනේ භික්ෂුන් වහන්සේලා මේක බෙදාගෙන වළඳනවා. ආපසු ඇවිල්ලා බලනවා පාත්‍රය බැලුවා බිනක්වත් නැහැ ඔක්කොම බෙදාගෙන. හිත ඇතුළෙන්ම සත්‍සිතේ සතුට ඇති වුණොත් අනේ සාදු සාදු මගේ සබ්‍රාහ්මචාරින් වහන්සේලා මට දැක්කෝ විශ්වාසය මට වාසනාවක් කියලා සතුට වුණා නම් අන්න වත සම්පූර්ණයි. එදා පටන් ආනිසංස හතරක් ලැබෙනවා. ඒ මොනවද ආනිසංස? කවදාකවත් දාන වර්ධින්නේ නැහැ. දුරු භික්ෂුක ජීවත් දාන වර්ධින්නේ නැහැ. ඒක එකක්. අනික තමන්ගේ දාන පාත්‍රයෙන් සිය දහස් ගණන් සංඝයාට බෙදන්න පුළුවන් ගන්න ගන්න හැන්ද පිරෙනවා. ඒකත් සවානිසංසය. තවත් එකක් තමයි දුර්භික්ෂ අවස්ථාවකදී මිනිසෝ නැත්නම් දෙවියෝ දන් දෙනවා. තවත් එකක් සංඝික පූජා භාණ්ඩ බෙදීමේදී අග්‍රගන්නේ පූජාව එතුමාට ලැබෙන. එතුමියට ඒ භික්ෂුන් වහන්සේට ලැබෙනවා. මෙන්න මේ ආනිසංස හතර ඒ ජීවිතේ ලැබෙනවා. අර 16 පුත්‍රයාව හිටියේ ඒතනත්තා ඒ කාලේ එකට මහානදම් කෙරුවාට දන් දීම කෙලේ නැහැ. හැබැයි සිල් දැක්කා. ඉතින් බොහෝ වාරවල ආවාද කළා මම වගේ දන් දෙන්න ගෝවාසිය. කිව්වා බෑ දන් දෙන්න නේ මම මහානෝනේ සිල් රකින්න කියලා උන්වහන්සේ බත්ංග වත පමණක් කිරුවා. හැබැයි මේ දෙන්නම භාවනාව දියුණු කළා. සීලය හොඳින් රැක්කා භාවනා කළා ධර්මයේ නෑදෑරුවා. ඒවලෝ උපන්නා. ඊළඟට තමයි බුද්ධාන්තරයෙන් පස්සේ අපේ මනුලව පහළ වුණේ. හැබැයි දෙන්න මහා පැවිදි වෙන්නයි මහාන වෙන්න රහත් වෙන්නයි උපන්නේ. ඒ නිසා මේ දෙන්නට ජාති ස්මරණ ඥානය ලැබුණේ. උපන්දා කතා කරන්නත් වාසනාවන්ත වුණේ. නමුත් ඉතින් සම්පත් වලින් වෙනසක් ඇති වුණා. එදා දම්පින්කම් කළ භික්ෂුන් වහන්සේ මෙදා රාජකුමාරයෙක් හැර සැපෙන් වැඩුණා. බුදුසසුනේ සැපෙන් මහාන දම්පුරා රහත් වුණා. අනිත් එක්කෙනා දිවාසේ පුත්‍රයෙක්ව උපන්න දුකෙන් මහානදම් පිරුවා එසේ නමුත් අරිහත්ත්වයටපත් වුණා මෙන්න මේක නිසා සරුවක්යන් වහන්සේ දේශනා කළා දේව භූතස්සපි උපකාරානි පුඤ්ඤානි මනුස්ස භූතස්සපි උපකාරානි පුඤ්ඤානි පබ්බජිතස්සපි උපකාරානි පුඤ්ඤානි අලමේව දානානි ධාතුං අලං පුඤ්ඤානි කාතුං දෙවියන්ට දිව්‍ය සම්පත් පිණිස පිනම උපකාර වෙනවා පැවිද්දන්ටත් මේ මිනිස්යන්ටත් මනුෂ්‍ය සම්පත් වෙනස පින උපකාර වෙනවා පැවිද්දන්ටත් පැවිදන් කිරීමට සුවසේ කිරීමට පින උපකාර වෙනවා හැමදෙනාම දන් දීම කළ යුතුයි සිල් රැකීම කළ යුතුයි කියා මේ සුමනා සූත්‍රයේ අවසානයේ දේශනා කළා මේ අනුව සලක බැලීමේදී මේ දානීය කියන්නේ සෑම කුසලයකට මුලයි. දානීය කියන්නේ මේ ගුණයේ පාරමිතා 10න් පළවෙනි අංකයයි. දානේ පිහිටා සිටගෙනයි බෝසතාණන් වහන්සේලා සසු පාරමී ගුණ පුරන්නේ. දානේ දෙනකොට පරිත්‍යාග දෙකක්ම සිද්ධ වෙනවා. එකක් දාන වස්තු පරිත්‍යාගය කරනවා අනික තමන්ගේ හිතේ තිබුණ යම් ආශාවක් අත්හරිනවා. තමා සතු දේ ගැන ආශාවක් අත්හරිනවා. ඒකත් එක්තරා පරිත්‍යාගයක්. තවත් පරිත්‍යාගයක් කරනවා. ඒක තමයි විශේෂ පරිත්‍යාගය. ඒ කියන්නේ දැන් යම් කිසි කෙනෙකුට මේ දානේ දෙන්නේ අපි හිතමු සිල්ලුතුන් වහන්සේලාට කියලා සිල්ලුතුන් වහන්සේලාට ආයුෂ දෙනවා වර්ණිය දෙනවා සැපේ දෙනවා කාය බලය දෙනවා ඥාන බලය දෙනවා මේ ආනිසංස පහක් පිරිනමනවා සිල්ලුතුන් වහන්සේලාට සිල් නැති කෙනෙකුට දුන්නත් ඔය ආනිසංස පහම දුන්නා වේදවා එතකොට ආනිසංස වශයෙන් සසර ගමනේදී Tamante ඒ අසම්පත් නොඅඩුව ලැබෙන්න පටන් ගන්නවා තිරසංසදෙකට ආහාර වේලක් දුන්නොත් ආත්ම 100ක් ආයු වර්ණ සැප බල ඥාන ලැබෙනවා. පංචශීලේවා රකින්නේ දුසිල් මිනිසෙකුට ආහාර වේලක් දුන්නොත් ආත්ම 10000ක ආයු වර්ණ සැප බල ඥාන ලැබෙනවා. එවාගේ පංචශීලයේ රකින්නේ බෞද්ධ නොවන කෙනෙකුට ආහාර වේලක් දුන්නොත් ආත්ම ලක්ෂයක ආයු වර්ණ සැප බල ඥාන ලැබෙනවා. බාහන ඥානලාභ කෙනෙකුට ආහාර වේලක් දුන්නොත් ආත්ම භාව කෝටි ලක්ෂ වාරයක් ආයු වර්ණ සැප බල ප්‍රඥා ලැබෙනවා. කිසමනගත බෞද්ධයාගේ පටන් සෝවාන් වීම සඳහා ගුණ පුරණ කෙනෙකුට දානයක් දුන්නොත් ආතව අසංකේයයක් ආයු වර්ණ සැප බල ඥාන ලැබෙනවා. ඊට වැඩි සෝවාන් කෙනෙකුට දෙන දාන. ඊට වැඩි සකදාගාමී වීම සඳහා පිළිවෙත් පුරන්නෙකුට දෙන දාන. ඊට වැඩි සකදාගාමී ඵලයටපත් වූ වෙකුට දෙන දාන. ඊට වැඩි අනාගාමී වීම සඳහා පිළිවෙත් පුරන්නෙකුට දෙන දාන ආනිසංස. ඊට වැඩි අනාගාමීන් වාසිර දෙන දාන. ඊට වැඩි රහත් මාර්ගයේ සඳහා පිළිපන්නෙකුට දෙන දාන. ඊට වැඩි රහතන් වාසිර දෙන දාන. ඊටත් වැඩි පසේ බුදු කෙනෙකුට දෙන දාන. ඊටත් වැඩි ලෝතුරා බුදු කෙනෙකුන් වාසිර දෙන දාන. මේ විදිහට සරුවක්ඥන් වහන්සේ ආනිසංස දේශනා කළා කියලා. ඉතින් මේ දානය නිසා තමන්ගේ సంతානයේ සිදුවෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයක් හිතේ වැඩි දියුණු වීමයි. දැන් සලකා බලමු දැන් අපි මේ මහා දානයක් දුන්නා. මේ දානයේ අභ්‍යන්තරයේ තියෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ප්‍රධාන බෝධිපාක්ෂික ධර්ම 37ක්. ඒකට කියනවා බුදුරජාණන් වහන්සේ චිත්තාලංකාරත්තං චිත්ත පරික්ඛාරත්තං දානං දේති. සිතේ අලංකාරයේ පිණිස සිතේ පරිස්කාරයේ පිණිස දන් දෙනවා බෞද්ධයා. අන් අය නෙමෙයි බෞද්ධයා. බෞද්ධයා දාන දෙන්නේ සිතේ අලංකාරයේ සිතේ පරිස්කාරයේ පිණිස. මොනවද? මේ දානේ දෙනකොට සතිපට්ඨාන හතරකුත් හිතේ පහළ වෙනවා. සම්ඥාප්‍රදම් හතරකුත් පහළ වෙනවා. ඉරිදීපාද හතරකුත් පහළ වෙනවා. ඉන්ද්‍රිය ධර්ම නමින් පහකුත් පහළ වෙනවා. නල ධර්මත් පහක් පහළ වෙනවා. මොජ්ජංගත් හතක් පහළ වෙනවා. මාර්ගාංග අටක් පහළ වෙනවා. ඒවා හිත ඇතුලේ පහළ වෙනවා. ඒ පහළ නිසා හිත අලංකාර වෙනවා. හිතට පරිස්කාර ලැබුණා වෙනවා. පිරිවර ලැබුණා වෙනවා. කුමක් සඳහාද? දෙවලෝ යන්නේ. මමලෝ යන්න ඥාන ලබන්න අභිඥා ලබන්න සෝවාන් වෙන්න සකදාගාම වෙන්න අනාගාම වෙන්න රහත් වෙන්න අර විසාකා මාතාව අට වරයක් කිල්ලුවානේ. තරම් අටක් කිල්ලුවා. බුදුරජාණන් වහන්සේ ඇසුව ඇයි මොන ආනිසංස සඳහාද? අනේ ස්වාමීනි මේ වරම් අට පිහිටා නම් පින්කම් කරනකොට ඒව ගැන මම සිහි කරනවා. සිහි කරනකොට මගේ සිතේ ලොකුම සතුටක් ඇති වෙනවා. ඒ සතුට නිසා හිතේ සංසිඳිල්ලක් පස්සද්ධියක් ඇති වෙනවා. පස්සද්ධිය නිසා හිතේ ගතට සනසිල්ලක් සැපයක් ඇති වෙනවා. ඒ සැපේ නිසා හිත සමාධි වෙනවා. සමාධි වෙනකොට ස්වාමීනි මගේ හිතේ බෝධිපාක්ෂික ධර්ම වැඩෙනවා. මෙන්න මේ බෝධිපාක්ෂ ධර්ම දිනු කරගන්නයි ස්වාමීනි මම මේ වරම් මතක් ඇතුව දම්පින්කම් කරන්න පුතන්නේ කියලා ප්‍රකාශ කළා. බුදුරජාන් වහන්සේ තුන් වාරයක් සාදුකාර දීලා අනුමත කළා. එදා පටන් විසාකාව ආගන්තුක දාන දුන්නා. ගමික දාන දුන්නා. ඊළඟ භික්ෂුවන්ට දාන දුන්නා. ඊළඟ උපස්ථායකයන්ට දාන දුන්නා. ඊළඟ බෙහෙත් දාන දුන්නා. නිත්‍ය කඳ දානේ දුන්නා. භික්ෂුණී සංඝයාට දේශනු දානේ දුන්නා. භික්ෂු සංඝයාට උදක සාතික කියන්නේ මේ වස්සික සාතික දානේ දුන්නා. ඔය වරම් මට අනුව එතුමේ බොහෝ කුසල් කරලා ආයු කෙලවර නිර්මාණකේ දෙවල උපන්නා. එයින් නවතින්නේ නැහැ එතුමිය දෙව්ලෝ බඹලෝ ඉක්මවා සුද්ධාවාසයට යනවා අනාගාමී වෙලා. අකනිකා බමතලයට ගිහිල්ලා රහත් වෙනවා කල්ප 31000ක් පෙරලා. මේ අනුසලක බැලීමේදී අදත් මේ අපි සිද්ධ කළ තියෙන දානමය පින්කමින් චිත්තා ලංකාර චිත්ත පරිස්කාර කියන අංග දෙක වැඩුණා. බලන්න අපි මේ කුසලයේ සිද්ධ කළේ ආબોධයකින්. දන් දීමේ ආනිසංස නුවණින් තේරුම්ගෙන. ඒතකොට තන සම්මා දිට්ඨියයි. එවැගේම හිතේ මෛත්‍රී සාගත සංකල්පනාවක් කරුණා සාගත සංකල්පනාවක් නිවන් පැතීමක් කියන මේ සංකල්පන ඇති වුණා. ඒක සම්මා සංකල්පනාවයි. එවැගේම මේ සඳහා ගතේ හිතේ වීරිය ඇති වුණා. ඒක සම්මා වායාමයයි. පින්කම සඳහා සිතේ සිහිය පහළ වුණා. ඒක සම්මා සතියයි. කුසාසිතේ එකඟත්වයක් පහළ වුණා. ඒක සම්මා සමාධියයි. පින්කම සඳහා වචන පාවිච්චි කළා. ඒ සම්මා වාචාවයි. පින්කම සඳහා කය වෙහෙසෙව්වා. සම්මා කම්මන්තයයි. පින්කම සඳහා දැහැමි වුණා. සම්මා ආජීවයයි. මේ බැලුවාම අපි මේ ආර්ය අෂ්ටායක මාර්ගයේ කුයි දානින් සිද්ධ කරලා තියෙන්නේ. ආර්ය අෂ්ටායක මාර්ගයේ වැඩෙනකොට අර මුලින් කිව්ව බෝධිපාක් ධර්ම 37ම පොතන එකතු වෙනවා. එතකොට ඉන් සිද්ධ වෙන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධයට සමීප වීමයි. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩෙන හැටියට හිතේ කුසල් සිත් පහළ වීමේදී චිත්තක්ෂණයක් ගානේ කල්ප කෝටි ගණන් සංසාරේ කෙටි වෙනවා. චිත්තක්ෂණයක් ගානේ ඒ සාන්ත නිර්වාණ ධාතුව සමීප වෙනවා. එතකොට සංසාරේ කෙටි වෙනවා කියන්නේ දුක්ඛ සත්‍ය අවබෝධයට සමීප වෙනවා. සමුදය සත්‍ය අවබෝධයට සමීප වෙනවා. නිරෝධ සත්‍ය අවබෝධයට සමීප වෙනවා. මාර්ග සත්‍ය අවබෝධයටත් සමීප වෙනවා. ඒ නිසා මේ කුසල් සිතක් ගන්න අපි සිද්ධ කරලා තියෙන්නේ සසර දික්වීමට නෙමෙයි සසර කැටි කරගෙන අමා මහ නිවන සාක්ෂාත් කර ගැනීම පිණිස නිදානියක් ඉදහම් කර ගැනීම. අනේකින් මේ නිදානේ ඉදහම් කර ගැනීමේ අරමුණු කීපයක් තියෙනවා. එකක් තමයි මොරගල්ල RMSPK රත්නායක මහත්මයා ප්‍රධාන පවුලේ ඥාති පිරිස හිතවත් පිරිසගේ සහභාගීත්වයෙන් මේ මහා පින්කම සංවිධානය කර ගැනීම. තවත් වැදගත් කාරණයක් තමයි එංගලන්තයේ සිටින පින්වත් නයනා ගුණරත්න මහත්මනි තමන්ගේ දෙට සොහොරිය තුමිය ඇතුළු පිරිසත් එවාගේ මේ නිරාකාරීව සම්පූර්ණවන් ඇතුළු පවුලේ සෑම දෙනා එක්කාසු වෙලා වැඩගත් සිහිවත්ම පින්කම සිද්ධ කරන සහභාගී වෙමි. ඒ මොනවාද මේ ගුණරත්න පවුලේ ගුණරත්න මහත්මයා භාවයට ප්‍රත්‍යල අවුරුදු මම එතන 20 ගාණක් වගේ වෙනවා. එතුමා සිහිපත් කරමිනුත් ඒ වයෝවෘද්ධ ගුණවත් මෑණියන්ට දීර්ඝාස පැතියෙමිනුත් මේ පින්කම සිදු කරලා තියෙනවා. ඒක ලොකුම කල්යාණ මිත්‍ර සිහිපත් කිරීමේ කළ ගුණ සැලකීම. අපේ දෙමව්පිය අපේ දෙවියෝ අපේ බ්‍රහ්මයෝ අපේ මුල් ගුරුවරු අපේ පින්කෙත අපේ මුළු ජීවිතයේට වාසනාව උදාපත් කළ දුන්නේ දෙමව්පියෝ. එනිසා මේ පරිලෝකයේ දෙමව්පියන් ගැන ජීවත් වෙන දෙමව්පියන් ගැනත් අපේ හෘදයංගම සිහිපත් කරමින් සෙත් පැතීම හා පින්දීම කළ යුතුමයි. බුදුරජාන් වහන්සේ දේශනා කළ තැන එකම මවක් එකම දරුවෙකුට මේ දික් සසරේදී පෙවූ කිරි සතරමා සාගරයේ ජලයට වැඩි කියලා. එවාගෙම එයින් පැහැදිලි වෙන්නේ එක මවෙක් එක පියෙක් අසංඛ්‍ය වාරවල අප්‍රමාණ වාරවල අපට මව්පිය වෙලා තියෙනවා. නමුත් අද මව්පියෝ එදා මව්පියන්ට වඩා විශිෂ්ටයි. අද මෞපිය අදාපට නිවන් මඟට මඟ පාදලා දීලා යකෝ හැදුවේ වැඩි. අපේ මේ දරුවන්ට අපත් එක්ක අමාමා නිවන් සුවය ලබනද වාසනාව වේවා කියන හැඟීමෙන් අපි කුඩා කාලේ අපේ දෙමව්පියෝ තුනුරුවන් සරණ පිහිටුවමින් ආරක්ෂා කරමින් හැදුවේ. එනිසා මේ දෙමව්පියන් බෝසත් දෙමව්පියෝ ඒ දෙමව්පියන්ද පින්කමනවියෙන් වශයෙන්ොයි අද මේ පින්කමට සහභාගී වුණේ එංගලන්ත තරම් දුර රටක ඉඳලා ඇවිල්ලා. එනිසා ඒ වෙනුවෙන් සෑම දිනම එක්කාස් වෙලා බොහෝම සුවදව මේ පින්කම සංවිධානය කළා. මේ රත්නායක මහත්මිය ඇතුළු පිරිස ඊයේ දවසේ ප්‍රථම මේ ස්ථානයේ පැමිණ ඊයේ සන්ධ්‍යාවේ මල් පහන් බුද්ධ පූජාව ගිලන්පස දාන ධර්ම ශ්‍රවණ ආදී යෙදුණා. සාත්‍රේ බොහෝසෙන් අවදිව මේ දාන කටයුතු සූදානම් කළා. උදේ වේලාසනින් අවදි වී දාන සංවිධාන කළ උදේ බුද්ධ පූජාව හිල් දාණය සංඝ රත්නයේ පහ ධම්මිකාශ්‍රමයට පිරිනැමුවා. එවාගේම තුනුරුවන්ගේම ගුණ සිහිපත් කරමින් කෙනෙක්ගේ කියාමින් සකස් කරගත් ප්‍රණීතය පින්දපාත දානේ අග්‍රභාගයෙන්ද බුද්ධ පූජා පැවැත්තුවා. සංඝ රත්නයේ වඩින වෙලාවේ ආර්ය මහා සංඝ රත්නයේ ගුණ සජ්ජායනා කරමින් මෙනෙහි කරමින් පිළිගෙන දෙපාදවා සිය අතින් දානේ බෙදා හදා පිළිගන්නේ. දැන් මේ පිරිකර භාණ්ඩද පූජා කළා. විශේෂයෙන් මේ නානා ගුණ රත්න සහෝදරී තුමියේ අපට අවශ්‍යලා තියෙන මේ වෛද්‍ය උපකරණයක්ද සොයාගෙන පූජා කළා. එවාගේම අනෙක් පින්තුන් ඒ Taman සූදානම් කරගත් පෙරකට භාණ්ඩ පූජා කළා. දැන් මේ සීලයේ පීඨා බණ ප්‍රදේකට සවන් දුන්නා. මේ කාලය තුල අපේ චිත්ත සංතානියන් ඉපහළෝනේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ සහිත බෝධිපාක් ධර්ම සම්භාගය. ඒ මේ කුසලයේ අදාපි මේ සැනසෙන බුදු සසුන නොනැසී නොපිරී අඳුර නොවි අතුරුදාන් නොවි අවුරුදු 5000කට වැඩි කලක් ශ්‍රී ලංකාගේ ප්‍රධානී තලයේ සහ ලෝක ධාතුවේ නිර්මලව පැවැත්මට හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ශාසන භාරධාරී සංඝ පිතෘන් වහන්සේලා ප්‍රධාන බුද්ධ පුත්‍ර සංඝ රත්නයේට සීල සමාධි ප්‍රඥා ගුණ පූර්ණේ කර ගනිමින් ධ්‍යාන අභිඥා මාර්ගඵල උපදවමින් බුදු සසුනේ ආලෝකමත් කරනු පිණිස ආපකරන කුසලයේ ආශිර්වාදයක් වේවා. තමින් අභාව ප්‍රාප්ත මෞපිය ගුරුවර බන්දු මිත්‍රාදීන්ටත් විශේෂයෙන් ඒ පින්වත් නයනා නයනා ගුණරත්න මහත්මනී රාණී ගුණරත්න මහත්මනී සහිත ඒ සහෝදර සහෝදරී පිරිස වෙනුවෙන් අභාව ප්‍රාප්ත පියාණන් වහන්සේටද මේ පුණ්‍ය ලාභයත් වේවා. පින් වලින් ඒ සමත සසර වාසනාතුරු සුගති සම්පත්ම සිද්ධ වීමතු ප්‍රතු බෝධි ඥාන වලින් අග්‍රාමා මහ නිවන් සුවත් වේවා. එසේම ශාසන ආරක්ෂක ලෝකපාලක ආත්මාරක්ෂක ඉෂ්ට දේවතා මණ්ඩලය මෙපින් අනුමෝදන්ව දිවියේ මේ ආයු වර්ණ සක බල ඓශ්වර්යයෙන් වැඩි බුදු සසුනත් බෞද්ධ ජනතාවක් මහ සංඝ රෝණත් ශ්‍රී ලංකා ප්‍රධාන සීල බෞද්ධ රටවලුත් යකින් ආරක්ෂා කෙරෙත්වා තතු බෝධි ඥාන වලින් අමා මහ නිවන් සුව ලබත්වා හිතවත්ම දාත්ත හිතවා සෑම සත්‍යයන්ගදත් මේ ආරණ්‍ය සේනාසනේ සංඝ රත්නයේ සහිත සීල සත්‍යයන්ගත් අසල ගම් නගර ලංකාව දඹදිව තුළ මේ සක්වල සීල සක්වල දස දිසා වාසී සමස්ත ලෝක සත්‍යයටත් මේ පින ලැබේවා සීල සත්‍යෝ නිදුක් වේත්වා නිරෝග වේත්වා සෝපත් වේත්වා තෙරුවන් සරණියේත්වා නිවන් මඟ ගමන් කරේත්වා ආරි සත්‍ය අවබෝධයෙන් සාන්ත නිවන් සුව ලබත්වා තුන්සිත පාදවාගෙන බුදු සසුනේ චිර ජීවනයේ පතමින් සංගරෝණට ආයු වර්ණ සප බල ඥාන පිරිනමමින් ප්‍රාප්තිදාන සීලයෙන් ආශිර්වාද පෙරටුව සිදු කරගත් මේ කුසල අනුභවයෙන් බුද්ධ ආදී රත්නත්‍රය අනුභවයෙන් දිව්‍ය මණ්ඩලයේ රැකවරණින් හා කල්යාණ මිත්‍රයන්ගේ ආශිර්වාද බලයෙන් මොරගල්ල ආරම් එස්.පී.කේ රත්නායක මහත්මයා ප්‍රදාන ඥාති මිත්‍ර හිතවත් හැම දිනකටත් එවැගේම පින්වත් නානී ගුණරත්න මහත්මනී එම පින්වත් සුදු මහත්මයා වාගේම ගුණරත් නයනා ගුණරත්න මහත්මනී හා සෙසු සහෝදර සහෝදරී පිරිසට විශේෂයෙන් ඕස්ට්‍රේලියාවේ වයෝ වෘද්ධව සිටින පින්වත් ගුණරත්න මෑණියන්ගත් පවුලේ සැමටත් මේ සහභාගී වූ සිළු දෙනාටත් මෙම ආරණ්‍ය සේනාසන ආරක්ෂක දායක මණ්ඩලයේ සභාපතිතුමා මේ ඉදිරියේ ඉන්න එතුමා ඇතුළු සෑම දෙනාටත් මත් පිළිවෙත් පුරා සාදු කියා සතුටුව සැමටත් මෙලොව වශයෙන් ඇති අසනීපකම් අපල උපද්දරව අතුරු අන්තරාය නවග්‍රහ දෝෂ සතුරු කරදර මාර්ග බාධක සියල්ල හිරුදුටු අනුරුසේ විහෙත විද්වංශනේ වේවා කබන පීවරක් ගානේ රත්නත්‍රේ සතු සූවිසි මහා ගුණේ අසීමිත ආරක්ෂා නිරතුරුව පිහිට වේවා රජසොර සතුරු ගිනි ජල වාසී විසාවියා උදාලි විපත්ති වල අද ධර්මානුශාසනා පැවැත් වූ දේශක ආනන්ද වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනි අරිය ධම්ම ස්වාමීන් වහන්සේ